ඒකූණ වීසතිමෝ පරිච්ඡේදෝ 29 වෙනි පරිච්ඡේදය ධූපාරම්භෝ රුවන්මැලි මහා සෑයේ සමාරම්භක කටයුතු එවං සමත්තේ සම්භාරේ වේසාකේ පුන්නමාසියං පත්තේ විසකනක්කත්තේ මහතෝ පත්ත මාරබින් ඔය ආකාරයට මහා සෑය කරවන්නට උමනා දේවල් රැස් කර ගන්නට පුළුවන් වමනා වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතේදී මහා සෑයේ කටයුතු ආරම්භ කළා හාරෙත්වාන තහින් යූපං ධූපටානමකනයෙන් සත්ත හත්තේ මහිපාලෝ තීරිකාතු මනේකදා රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජ්ජුරුවන් ලවා අනාගත වාක්‍ය සටහන් කරවා සිටවපු ගල් ටැඹ මහා සෑය පිහිටුවන තැනින් බැහැරට ඉවත් කෙරෙව්වා. සෑබිම නොයෙක් අයුරින් ස්ථිරව පිහිටවනු පිණිස සත් රියනක් යටට සාරවා බුරුල්පස ඉවත් කෙරෙව්වා. යෝ දේයි ආහාර පෙත්වා ගුලපාසානකේ තහෙන් කූටේ යහන පෙත්වා පාසානේ චුන්නිතේ අත යෝධයන් ලවා ගල් කුට්ටි ගෙන්වලා එතන ධම්මවා ඒවට කුළු ගෙඩි වලින් පහර දෙදී කුඩු කෙරෙව්වා චම්මාවනද්ද පාදේ මහත්තේ මද්දයේ භූමියා තිර භවත්තං අතානත් විචක්කනෝ හොඳ නරක විනිශ්චයේ දක්ෂ වූ රජ්ජුරු මහා ඇත්තු ගෙන්වා ඔවුන්ගේ පාදයන් යටිපතුලේ සිට සමෙන් ආවරණය කරවා භූමිය සවිමත්වෙන්ට හොඳ හැටියට පෑගෙව්වා. ආකාශ ගංගා පතිත්ත තානේ සතත තින්තකේ මත්තිකා සුකුමා තත්ත සමන්ත තින්ස යෝජනේ හිමාලයේ අහස් ගඟ වැටෙන තැන හැම තිස්සේම තෙත් වෙලා තියෙන සියුම් මැට්ටක් තියෙනවා. ඒ හාත්පස තිස් යොදුනක පැතිරී තියෙනවා. නවනීත මාත්‍තිකා තේසා සුකුමත්තා පවොච්චති හේනාසව සමනරා මාත්‍තිකාරුන් තතෝ ඒ මැටි මොනතරක් මෙලෙද යනෝ ඒවාට කියන්නේ වෙඬරු හෙවත් නවනීත මැටි කියලා. රහත් සාමණේරයන් වහන්සේලා 이르දි බලයෙන් එතනින් මැටි අරගෙන ආවා. මත්තිකා අත්තරාපසේ තත් පාසන කොට්ටිමේ ඉට්ඨකාතරාපේසේ මතිකෝ පරිසරෝ රජ්ජුරුවෝ ඒ නවනීත මැටි කුඩු කළ ගල් අතරේ කුස්තුර වැහෙන පරිදි ඇතිරෙව්වා. ඒ සියුම් නවනීත මැට්ට උඩින් ගඩොල් ඇතිරෙව්වා. තස්සෝ පරිකර සුදං කුරුවින්දං තතෝ පරි තස්සෝ පරි අයෝජලං මරම් බන්තෝ තතෝ පරං ආහටං සාමනේරේ ඉමවන්තා සුගන්ධකං සම්තරාපේසි භූමෙන්ද පලිකන්තෝ තතෝ පරේ ඒ ගඩොල් තට්ටුවට උඩින් ගල්කට මිශ්‍ර කළ ගොරෝසු සුණු බදාම තට්ටුවක් ඇතිරෙව්වා ඒට උඩින් කුරුවින්ද නැමැති ගල් වර්ගය ඇතිරෙව්වා එයටත් උඩින් යකඩ දලක් අතුරා ඒ මත මරුඹ නැමැති සුවඳ මැටි වර්ගයක් ඉරිදිමත් ශාමණේරයන් වහන්සේලා ලවා හිමාලයෙන් ගෙන්වාගෙන ඒවා ඇතිරෙව්වා. ඊට පස්සේ රජුරෝ ඒ මැට්ට මත පළඟු ගල් ඇතිරෙව්වා. ශිලායෝ සම්තරාපේසි පලිකා සම්තරෝපරේ සම්බත් මත්තිකා කිච්චේ නවනේතෝහයා අහෝ පලින්ග වතුරාපු තන ඊට උඩින් ගල් ඇතිරෙව්වා හැම තැනම බදාමයෙන් කළ යුතු දේ නවනේත මැටියෙන්ම කළා නිත්‍යාසේන කපිත්තස්ස සම්නිතේන රසෝදකේ අට්ටංගුලං බහලතෝ ලෝහපත්තං සිලෝපරේ ඊට පස්සේ රජ්ජුරුව දියුල් ගස්වල මැලියම් රසදියෙන් හොතට කලවම් කරලා ඒ ලාටුව ගල් මත අතුරුවා ඒ මත අඟල් 8ක් ඝනකම තියෙන ලෝහ තහඩුවක් ඇතිරෙව්වා මනෝශිලාය තිල තෙල සම්තිතාය තතෝපරි සත්තං ගුලං සජ්ජපට්ඨං සන්තරේ සිරතේ සබෝ ඒ තහඩුව මත සිරියල් තලතලෙන් අනලා තට්ටුවක් තැවරෙව්වා. ඒ මත අඟල් 7ක් ඝනකම තියෙන රිදී තහඩුවක් ඇතිරෙව්වා. මහාතෝපපතිට්ඨානත්තානේවං මහේපතේ කාරत्वा පරිකම්මානේ විපසන්නන චේතසා ඔය ආකාරයෙන් අපගේ දුටුගමන මහ රජුරෝ ඊතා පහන් සිතින් යුතුව මහා සෑය පිහිටන ස්ථානයේ කළ යුතු මৌলিক කටයුතු කළා ආසාල්ලි සුක්ඛ පක්කස්ස දිවසම් චතුද්දසේ කාරත්වා වික්ඛු සංඝස්ස සම්නිපාතමෙදං වදේ ඊට පස්සේ ඇසල මාසයේ පුරපක්ෂයට අයත් 14 වන දවසේ මහා විහාරයේ බෙර හසුරුවා භික්ෂු සංඝයා වහන්සේව රැස් කරවලා මෙහෙම කිව්වා මහාචේතිය මත්තාය බදන්තා මංගලට්ඨකං පතිත්ත පෙස්සංසත සබ්බෝ සංඝෝ සමතුන ස්වාමීනි හෙට පසළොස්වක් බොහෝ දවසේ මහාසෑය මුල්කල් තැබීමේ පුණ්‍යෝත්සවය සිදු කරනවා අපගේ සියලු සංඝයා වහන්සේ මේ පින්කමට වඩිනසේක්වා බුද්ධ පූජාපයෝගේන මහා ජනයි තත්තිකෝ මහා ජනෝ පෝසතිකෝ ගන්ධමාලා දිගන්හය භාග්‍යතුන් වහන්සේට පූජා පැවැත්වීමෙන් සිදුවෙන යහපත කැමැති අපගේ මහ ජනතාව උපෝසත සිල් සමාදන්ව සුවඳ මල්ලාදී අරගෙන මහා තූප පතිට්ඨානං යාතු සුවේතේ චේති අට්ඨාන භූසාය අමච්ඡේච නියෝජේ මහාසය පිහිටුවන උතුම් භූමියට හෙට පැමිණෙත්වා කියලා ඇමතිවරුන්වත් මහාසෑ භූමිය සැරසීමේ කටයුතු කරවන්නට කියලා යෙදෙව්වා. ආනාපිතා නරෙන්දේන මොනිනෝ පියගාරවා අනේකේ පකාර තේතං තානමලංකරං රජ්ජරුවන්ගෙන් ලැබුණු ආඥාවට අනුව අප ශාක්‍ය මොනේන්ද්‍රයන් වහන්සේ කෙරෙහි ප්‍රිය ගෞරවාදර ඇති ඔවුන් පැමිණ නොයෙක් ආකාරයෙන් මහා සෑය පිහිටන බිම අලංකාර කළා. නගරං සකලං චේව මග්ගං චේව දාගතං අනේකේ පකාරේ අලංකාරේ භූපති රජ්ජුරුව මුළු අනුරාධපුර නගරයත් මෙහෙට එන්ට තියෙන මාර්ගයත් නොඑක ආකාරයෙන් අලංකාර කෙරෙව්වා. පබාතේ ච චතුද්වාරේ නගරස්සට පාපේ නහාපිත නහාපකේ ච කප්පකේ ච බහෝතතා පොහෝදා උදෑසන නුවරට ඇතුල් වන දොරටු සතරේ ජනයාව නහවන්ට උදව් වෙන බොහෝ මිනිස්සු කෙස් රැවුල් කපවන කරන වෑමියනුත් හිස පීරා සරසන කපවනොත් ලැබෙව්වා වත්තානි ගන්ධ මාලාච අන්තානි මధుරානිච මහා ජනත්තම් භූමින්දෝ මහා ජනයිතේ රතෝ මහා ජනතාවගේ යහපතෙහි ඇලුණු අපගේ දුටුගැමුණු මහරජුරුව මහ ජනතාවගේ ප්‍රයෝජනයේ පිණිස වස්ත්‍ර සුවඳමල් ප්‍රණීත ආහාර පානද පටියතානේ තානි සාදයත්වා යතරුචෙන් පෝරා ජනපදාචව තුපට්ඨානමුපාගමුං යන මේවා තම තමන්ට කැමැති පරිදි ගැනීමට පිළියෙල කරලා තිබුණා. අනුරපුර නගර වාසීනොත් අවට ජනපද වාසීනොත් මහා සෑය පිහිටන බිමට වැඩියා. සුමන්ඩිතේනේකේ තානන්තර විධානතෝ ආරක්ඛිතෝ අමච්චේ යතාටානං මහේපතේ සුමණ්ඩිතායනේකායේ දේව කඤ්ඤෝපමාහෙච නාටකේ පරිබ්බුලෝ සුමණ්ඩිත පසාදිතෝ චත්තාලීස සහස්සේ නරේ පරිවාරිතෝ නානාතුරිය සංගොට්ට දේවරාජ විලාසවා මාතුපපතිට්ඨානන්තනාටන විචක්කනෝ අපරන්නේ උපාගන්න නන්දයන්තෝ මහවනං තම තමන් ලද තනතුරු අනුව નિયમિත වූ වස්ත්‍රාභරණයන්ගෙන් සැරසුණු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව මැද සුදුසු තැනට පැමිණ සිටි රජුරෝ ඊතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා දිව්‍ය කන්‍යාවන් වගේ සිටින නාටක ස්ත්‍රීනොත් ඒ වගේම වටිනා වස්ත්‍රාභරණයෙන් සැරසුණා වූ 40000ක් මිනිස්සුනුත් පිරිවරාගෙන ආතත විතත විතතාතත ඝන සුසිර යන පංච තූර්ය නාදයන් ගිගොන් දෙවමින් සක්දේව රජුගේ විලාසයෙන් තන නොතන ගන දන්නා විචක්ෂණ බුද්ධියෙන් යුතු රජුරෝ මහා ජනයා සතුටු කරවමින් මහා සෑය පිහිටන ස්ථානයට සවස් වරුවේ සම්ප්‍රාප්ත වුණා. අට්ටුත්තර සහස්සං සෝ සාටකානිට පාපිය කුටබද්දානි මජ්ජම්මේ චතුපස්සේ තතෝපන වත්තා නිරාසංකාරසි අනේකානි මයපතේ මදෝ සප්පේපි ගුලාදේච මංගලතං තපපේ ඊට පස්සේ රජුරු 1008ක් සලු මැද බඳින ලද පියලි තැබෙව්වා. ඒ සතර පැත්තෙන් රජ්ජුරුවෝ නොයෙක් අලංකාර වස්ත්‍ර ගොඩ ගැස්සෙව්වා. මංගල ලකුණු වයසෙන් මේ පැණි ගෙතෙල් උක්සකරු ආදිය තැබෙව්වා. නානා දේසෙහි පාගං චොං බහවෝ භික්ඛවෝ ඉද ඉද දීපට්ට සංඝස්ස කාකතාව ඉදාගමේ තේරෝසේති සස්සනි බිකු ආදායාගම රාජගස්ස සාමන්ත ඉන්දගුතෝ මහගනේ මේ අවස්ථාවට නොයෙක් රටවලි බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩම කළා මේ ලංකාද්වීපයෙන් භික්ෂුන් වහන්සේලා වැඩි වග අමතුවෙන් කියන්න ඕනේ නැහැ. මහා සිසු පිරිසක් ඇති ඉන්දගුත්ත මහරහතන් වහන්සේ 80000ක් තෙරුන් වහන්සේලා සමග රජගහනුවරින් මෙහි වැඩම කළා. සහස්සානිසිපතනා බිකුණං වාදසාදිය ධම්මසේනෝ මහතේරෝ චේතිඅට්ඨානමාගමා ධම්මසේන මහරහතන් වහන්සේ දොළොස් දහසක් තෙරුන් වහන්සේලා සමග බරණැස ඉසිපතනයේ සිට මහා සෑය පිහිටන භූමියට වැඩම කළා. සාට්ඨේ බේකෝ සහස්සානයාදාය දමාගමා පිය දස්සේ මහා තේරෝ ජේතාරාම විහාරතෝ පිය දස්සේ මහරහතන් වහන්සේ සැට දහසක් තෙරුන් වහන්සේලා සමග සවැත් නුවර ජේතවනාරාමයේ සිට මෙහි වැඩම කළා. වේසාලේ මහවනතෝ තේරෝ බුද්ධ රක්ඛිතෝ අට්ඨරස සාසන බික්කු ආදාය ආගම බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ කෝටාකාර ශාලා විහාරයේ සිට 18000ක් තෙරුන් වහන්සේලා සමග මෙහි වැඩම කළා කෝසම්බි ഘോഷිතාරාම තේරොනොද්ද ධම්ම රක්ඛිතෝ තින්ස භික්ඛෝ සහස්සන ආදාය ඉදාගමා ධම්ම රක්ඛිත මහරහතන් වහන්සේ කොසඹේ නුවර ഘോഷිතාරාමේ සිට 30000ක් භික්ෂූන් වහන්සේලා සමග මෙහි වැඩම කළා ආදායුජ්ජනියං තේරෝ දක්ඛිනාගිරිතෝ යතේ චත්තාරීස සහස්සානි ආගෝරු සංගරක්ඛිතෝ සංගරක්ඛිත මහරහතන් වහන්සේ උදේන නුවර දක්ඛිනගිරි විහාරයේ සිට යතිවරයන් වහන්සේලා 40000 සමග මෙහි වැඩම කළා බික්ඛෝනං සත සහස්සං සත්‍ති සහස්සාන චාදිය පුප්පපුරේසෝ කාරාමතේරෝ මිත්‍යන්නමාමකෝ මිත්‍යන්න නැමැති මහරහතන් වහන්සේ පාටලීපුත්‍ර නගරේ අශෝකාරාමයේ සිට භික්ෂූන් වහන්සේලා 160000ක් සමග මෙහි වැඩම කළා ද්වේ සත සහස්සාන සහස්සාන අසතිච බික්ඛු ගයත්වා නොතින්නෝ තෙරෝ කස්මර මණ්ඩලා උත්තින්න නමැති මහරහතන් වහන්සේ කාශ්මීර මණ්ඩලයේ සිට 280000ක් භික්ෂුන් වහන්සේලා සමග මෙහි පැමිණියා. චත්තාරේස සත සහස්සාන සත සහස්සාන ච සතච බික්ඛු පල්ලව බොග්ගම්මා මහදේවෝ මහමතේ මහා නුවණැති මහා දේව නැමැති මහරහතන් වහන්සේ සාරලක්ෂ 60000ක් භික්ෂුන් වහන්සේලා සමග පල්ලාභෝග රාජ්‍යයේ සිට මෙහි වැඩම කළා. යෝන නගරාල සන්දාසෝ යෝන මහා ධම්ම රක්ඛිතෝ තේරෝ තින්ස සහස්සානි බික්ඛු ආදායාගම ග්‍රීක ජාතික මහා ධම්ම රක්ඛිත මහරහතන් වහන්සේ ඒ කාලයේ සිරියාවේ පිහිටි ග්‍රීක රාජ්‍ය වන ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට 30000ක් භික්ෂුන් වහන්සේලා සමග මෙහි වැඩම කළා. විඤ්ඤාට විවත්තනියා සේනාසනාතෝතරෝ තේරෝ සත්‍ය සාසනෙ බිකු ආදායගමා උත්තර මහරහතන් වහන්සේ වින්ධ්‍යා වනයේ වත්තනීය සේනාසනයේ සිට 60000ක් භික්ෂූන් වහන්සේලා සමග මෙහි වැඩම කළා. චිත්තගුත්තෝ මහතේරෝ බෝධිමණ්ඩ විහාරතෝ තින්ස බික්කු සහස්සාන ආදයත්වායදාගමා චිත්තගුත්ත මහරහතන් වහන්සේ ගයාවේ බෝධි මණ්ඩල වජිරාසන විහාරයේ සිට 30000ක් වික්ෂූන් වහන්සේලා සමග මෙහි වැඩම කළා. චන්ද ගොත්තෝ මහතේරෝ වනවාසපදේශතෝ ආගාසේති සහස්සානි ආදයතායතේද චන්දගොත්ත මහරහතන් වහන්සේ වනවාස ප්‍රදේශයේ සිට 80000ක් භික්ෂූන් වහන්සේලා සමග මෙහි වැඩම කළා. සූර්යගොත්තෝ මහතෙරෝ කේලා සම්මා විහරතෝ චන්නෝති සහස්සන බිකු ආදාය ආගම සූර්යගුත්ත මහරහතන් වහන්සේ දකුණු දඹදිව කෛලාස මහා විහාරයේ සිට 96 දහසක් භික්ෂූන් වහන්සේලා සමග මෙහි වැඩම කළා. බික්ඛෝ නන්දීපවාසේන ආගතානං ච සබ්බසෝ ගණනාය පරිච්ඡේදෝ පුරාණේන භාසිතෝ ලංකාදීපවාසී භික්ෂුන් වහන්සේලා මෙහි වැඩිය ගණන සංඛ්‍යාවකට සීමා කරලා පුරාණ ආචාර්යයන් වහන්සේලා විසින් කියලා නැහැ. සමාගතානං සබ්බේ සංබික්කුණං තං සමාගමේ උත්ථාකිනාසවයේව තේ චන්නෞති කෝටියෝ ඒ මහා සෑයට මංගල ගඩොල් පිහිටුවීමේ උත්සවයට සහභාගී වී වදාළ සියලු භික්ෂුන් වහන්සේලාගෙන් රහතන් වහන්සේලා පමණක් 96 කෝටියක් කියලා කියන්නේ. තේ මහා චේති අට්ඨානං පරිවාරෙත්වා යතරං මජ්ජේත පෙත්වා ඕකාසං රඤ්ඤෝ අට්ඨං සුභික්ඛව ඒ භික්ෂුන් වහන්සේලා මහා සෑ පිහිටවන භූමිය වට කරගෙන රජ්ජුරුවන්ට මැද සිටින්ට ඉඩකඩ තබලා වැඩ සිටියා. පවේසෙත්වා තහෙන් රාජා බික්කු සංඝං තථාටිතං දිස්වා පසන්න චිත්තේන වන්දෙත්වා අට්ඨමානසෝ එතනට සපවත් වූ අපගේ දුටුගැමුණු මහා රජුරුව ඒ ආකාරයෙන් වැඩ සිටින භික්ෂු මහා සංඝයා වහන්සේව දැකලා මහා සතුටටපත් වෙලා උන්වහන්සේලාට පහන් සිතින් වන්දනා කළා. ගන්ධමාලාය පෝජත්වා කත්වාන තිපදක්කිනං මජ්ජේ පුන්න ගටට්ඨානම් පවිසෙත්වා සමංගලං මහසෑ පිහිටවන භූමියට සුවඳ මල් පූජා කරලා තුන් වටයක් පැදගුණු කරලා ඒ මත මංගල ලකුණු සහිත පුන්කලස් පිහිටුවා අතිතනට පිවිසියා. සුවන්න කේලේ පටිමුක්ඛං පරිබ්‍රමන දණ්ඩකං රාජතේන කතං සොද්දං සොද්දපේත බලාදයෝ ගායත්වා මච්චන මණ්ඩිතේන සුජාතිනා අභිමංගල භූතේන භූත භූති පරායනෝ මහන්තං චේතියා වත්තං කාරතුං කතනිච්චයෝ භමාපයතුමා රන්ධෝ පරිකම්ම මිත භූමියං ඒමෙත රණින් කල හුලක අමුණන ලද ඊතා පිරිසිදුව සකස් කරපු වටේට කරකැවියක හැකි රිදී දණ්ඩ කරවා තිබුණා එතනදී පිරිසිදු ශ්‍රද්ධාවෙන් යුතු නිර්මල ප්‍රීති වේගයෙන් උදන් වූ අපගේ රජුරුවෝ ලෝ සතුන්ගේ යහපතට හේතු වන මහා සෑය කරවීමේ සිතින් යුක්තව මව්පිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු මව්පියන් ජීවමානව සිටින මනාකොට සැරසුණු අමාත්‍යකු ලවා මහා සෑය පිහිටුවන භූමි ප්‍රදේශයේ තා විශාල ලෙස සීමාව සලකනු කිරීම පිණිස මනාව සකස් කළ භූමියේ කලින් කියන ලද රිදී දණ්ඩ කරකවන්ට පටන් ගත්තා. සිද්ධාතෝ නාම නාමේන මහතේරෝ මහිද්దికෝ තතකරන්තං රාජානං දීඝදස්සි නිවාරේ එතකොට අනාගතයේ දකින්නා වූ මහා 이르දිමත් සිද්ධාර්ථ නැමැති මහරහතන් වහන්සේ එහෙම ඊතා විශාල ලෙස සීමාව ලකුණු කරමින් සිටිය රජුරණව වැළැක්වුවා. එවම් මහන්තන්තෝ පංච අයං රාජාරභසතේ ධූපේ අනිට්ඨිතේව මරණං අසහසති ඉතින් අපගේ රජුරෝ මේ තරම් මහා විශාල වූ ස්තූපයක් කරවන්නට පටන් ගත්තොත් මහා සෑයේ වැඩ අවසන් වන්ට කලින්ම මරණයටපත් වේවි. භවෙස්සති මහන්තෝ ච තුපෝ දුප්පටි සංකරෝ ඉතිසෝ නාගතං පස්සං මහත්තත්තං නිවාරය ඒ වගේම අනාගතේ මහසෑයේ පිළිසකර කටයුතු කරන එකත් ගොඩාක් දුෂ්කර වේවි. අනාගතයේ සිදුවිය හැකි මේ කරුණ දෙක දැකලා මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට අධික විශාලත්වයෙන් රවම සැකසීම වැළක්වූ බව පවසා සිටියා. සංගස්සච අනුඤ්ඤාය තේරේ සම්භාවනායත මහන්තං කතුකාමෝපි ගන්නේත්වා තේර භාසිතං සංඝයා වහන්සේගේ අනුපැතිය නිසා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය භක්තිය නිසා රජ්ජරුව අති විශාල වූ චෛත්‍යයක් කරවන්ට ආසා කළත් තෙරුන් වහන්සේගේ වචනේ පිළිගත්තා. තේරස්ස උපදේශේන තස්ස රාජාකාරේ මජ්ජිමං චේතියා වට්ටං පතිත්තාපේතු මෙට්ටිකා ඒ මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි අපගේ රජ්ජුරුව උන්වහන්සේ පෙන්වා වදාලා අයුරින් මධ්‍යම ප්‍රමාණය මහා සෑවටය මුල්ගල් තැබීමට සලකුණු කළා සෝවන්න රජතේ චේව ඝටේ මජ්ජේ තපපේ අටට අට්ටි තුස්සා පරිවාරියතේ පන පසු නබසින වීරියෙන් යුක්ත වූ අපගේ රජ්ජුරුව රන් කලස් අට බැගිනුත් රිදී කලස් අට බැගිනුත් සෑය පිහිටන මැද තැබෙව්වා අට්ටුත්තර සහස්සංච තපාපේසින වේගටේ අට්ටුත්තරේ අට්ට අටුත්තරේ වත්තානන්තු සතේ පන ඒ රන්දිදී දහසය කලස් වටේට නැවුම් කලගෙඩි 1008ක් තැබෙව්වා ඊට පස්සේ අලුත් වස්ත්‍ර 108 බැගින් 8 තැන තැබෙව්වා ඉට්ටිකා පවරාට තපාපේසි විසුම් විසුම් සම්මතේන මච්චේන භූසිතේන නේකදා තතෝ ඒකංගායत्वा නානා මංගල සංකතේ පුරත්තිම දිසා භාගේ පඨමං මංගලෙට්ඨේකං ඊට පස්සේ අටපැත්තේ රණින් කළ ගඩොල් තැබුවා ඒ රන් ගඩොල් පිරිවරා සිටන විදියට රිදී ගඩොල් 108 බැගින් තැබෙව්වා. ජීවමාන මව්පියන් නැති, ಜಾති සම්පන්න වූ නොයෙක් අයරින් සැරසූ ඇමති පුත්‍රයෙක් ලවා රන් ගඩොල් වලින් එකක් ගෙන්වාගෙන මෙතසේන මහරහතන් වහන්සේ නැගෙනහිර පැත්තේ සෑවට රේඛාව සලකුණු කළ තැන සුවඳ මැටි පිටක් තබා වදාළා. ජයසේන මහරහතන් වහන්සේ ඒ මත පැන්නෙස එය සඳකින් සමකොට වදාලා පතිට්ඨාපේසි සක්කච්ඡං මනෝඤ්ඤේ ගන්ධ කද්දමේ ජාති සුමන පුප්පේසු පූජිතේසු තහින් පන මෙසේ උතුම් මංගල ආකාරයෙන් සකස් වූ තන ඒ අමති පුත්‍රයා ලවා මංගල ගඩල පිටෙව්වා මහා සුමන මහරහතන් වහන්සේ එතනට දෑසමම් මල් පූජා කළා. අහෝ සෙපුතු විකම්පෝ සේසා සත්තාපි සත්තහි පතිට්ඨාපේස මච්චේ මංගලානිචකාරයේ ඒ මොහොතේ මොහොඳ කෙලවර දක්වා මහ පොළොව කම්පා වුණා. ඉතිරි රන් ගඩොල් සතත් අනෙත් දිසාවන් සතෙහි කලින් ආකාරයටම උතුම් මංගලාකාරයන් සකසූ තැන්වල අමාත්‍ය පුත්‍රයන් ලවා පිහිටෙව්වා. එවං අසල්ල මාසස්ස සුඛපක්කේ සම්මතේ උපෝසතේ පන්න රසේ පතිට්ඨාපේ සිට්ඨිකා ඔය ආකාරයෙන් අසල මාස පුර පක්ෂයේ කටයුතු සම්මත කරගෙන පුන් පොහෝ දවසේ මංගල ගඩොල් පිහිටුවීම සිදු කළා. චතුද්දසන්තිතේ තත් මහා තේරේ අනාසවේ වන්දිත්වා පූජයිත්වා ච සුපතිතෝ කමේනසෝ පුබ්බුතරන් දිසංගම් පාපිය දසෙන් අනාසවං වන්දිත්වන මාතරං අටසිතස්ස සම්තිකේ රජ්ජුරුව එහි සතර දිසාවේ වැඩ සිටියා වූ නිකලස් මහතෙරුන් වහන්සේලාට වන්දනා කරලා පූජාවන් පවත්වලා ඊතා සතුටින් යුතුව ක්‍රමයෙන් ඊශාන දෙසට ගිහින් පියදස්සේ මහරහතන් වහන්සේට වන්දනා කළා උන්වහන්සේ සමීපයේ එකත් පස්ව සිට ගත්තා. මංගලං තත් වඩෙන්තෝ තස්ස ධම්මමබාසසෝ තේරස්ස දේශනා තස්ස ජනසෝසිසාතිකා පියදස්සේ මහරහතන් වහන්සේ මේ මංගල අවස්ථාවේ සතුට වර්ධනය කරවමින් රජ්ජුරුවන්ට ධර්මයේ දේශනා කොට වදාලා තෙරුන් වහන්සේ වදාළ බණ ටික මහජනයාට ඉතාම ප්‍රයෝජනවත් වුණා. චත්තාලේස සහස්සානං ධම්මා විසමයෝ චතාලේස සහස්සාලං සෝතාපට්ටි පලං අහෝ සතලිස් දහසක් දෙනෙකුට ශ්‍රද්ධාව උපදන ආකාරයට ධර්මාවබෝධය වුණා. සතලිස් දහසක් දෙනා සෝවාන් ඵලයටපත් වුණා. සහස්සං සකදාගාමි අනාගාමි ච තත්තකා සහස්සං ඒව රහන්තෝ තත් සුංගිහිජ්ජනා දහසක් දෙනා සකදාගාමි වුණා එපමණ පිරිසක් කරාගාමි වුණා එතන සිට ගිහි ජනයා අතර දහසක් දෙනා රහත් ඵලයටපත් වුණා අට්ඨාරස සහස්සාන බික්ඛු බික්ඛුනියෝපන චුද්දසේව සහස්සානි අරහතේ පතිත්තං 18 දහසක් භික්ෂුන් වහන්සේලාත් 14 දහසක් භික්ෂුණීන් වහන්සේලාත් රහත් ඵලයේ පිහිටියා ඒවං පසන්න මතිමා රතනත්තයම් මේ චාගදිමුත්ත මනසා ජනහිතේන ලෝකත්ත සිද්ද පරමා භවතේ තනත්වා සද්දා දිනේක ගුණයෝග රතෙන් කරයාත ඔය ආකාරයෙන් දොටගමනු රජුරුවන් වහන්සේ වාදර්ශයටගෙන උතුම් රත්නත්‍රේ පහන් සිතින් යුක්ත වූ බුද්ධිමත් මිනිසයා දානාදී පින්කම් කිරීම පිණිස ත්‍යාගයට යොමු වූ සිතින් යුක්ත විය යුතුය ලෝකයාගේ මෙලව පරලව දෙකේ යහපත උදා කර දීම උතුම්ම දේවා බෝධ කරගෙන ශ්‍රද්ධාදී නොයෙක් උතුම් ගුණ ධර්මයන්ට ඇලුම් කරන්ට ඕනේ. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ තුපාරම්භෝ නාම ඒකූණ තින්සතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද්දා වූ මහා වංශයේ රුවන්මැලි මහා සෑයේ සමාරම්භක කටයුතු නම් වූ 29 වෙනි පරිච්ඡේදයයි